මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න මුවන් පැලස්සේ පසුගිය දිනවල මහත් ආందోලනයකට ලක්වන කාරණා සිද්ධ වුණා. ගමේ විහාරස්ථානයේ දේව රූපයක් පහළ වීම ගමේ අයට කුතුහලය දනවන කරුණක් වුණා. මේ පිළිබඳව බොහෝ දෙනා විවිධ අදහස් පළ කෙරුවා. මේ අතරේ ආරච්චි මහත්තයා මුණ ගැහිීමට එහා කන්දේ රණා පැමිණියා. ආ රණා මේ අහපන්කෝ මේ වලව්වට එන යන කිසිම කෙනෙක් කොච්චර කිව්වත් මොන වැඩක්වත් දැන් හරියට කරන්නේ නැති පාටයි. මේ එතන හාමි ගියා කුඹුරු පැත්තේ. මම ටිකක් මේ පැත්තේ ටිකක් බලලා කියලා යන්න මේ ආවේ. හ්ම්. අපේ එතන හාමි උඹට එන්ට කිව්වද? ආ එන්ට කිව්වනේ නම්. ඔන්න ඔය ටිකිරප්පු හරි බණ්ඩිරාල හරි ඔය කවුරු හරි ඉන්නවද බලපංකෝ ඔය ගාලේ හරක් ටික ඇටවරා කනත්තේ දිගේලි කරන්ට. උන්ගෙන් වැඩක් ගන්න එක දැන් ඇඟෙන් ඇටයක් ගන්නවටත් වඩා අමාරුයි බං. <laughs> ඒක නම් ඇත්ත ආරච්චිලා මහත්තයෝ. බණ්ඩිරාලයා ඉතරක් ආවා. ආව ගමම්ම කන්ද විහාරයේ දෙවියෙක් පහළ වෙලා සෙනග කන්දරාව ඒ පැත්තට යනවා කියලා ආ විහාරේ පැත්තට දුවන්න ගත්තා. මං කතා කරද්දිම මොන මොනවදෝ කිය කියා දුවන්න ගත්තා. අනේ හැබෑවට බණ්ඩිරාලයා නම් ඕහොම්මමයි. කියන වැඩේ නෙමෙයි කරන්නේ කරන වැඩේ නෙමෙයි කියන්නේ නෑ නෑ නෑ අර එපිටවත්තේ නිලුපුලි අරඹේ සෝමෙලයි ගමේ කට්ටිය කලබලේට දිව්වා අර බලන්න අර බලන්න ආව් ආව් ආව් මිනිසු නම් යනවා තමයි දෙවි කෙනෙක් පහළ වෙලා ඉන්නවලු කියන්නේ ඔය ඈ අනේ මන් දන්නේ නෑ වුණා අර එන්නේ කවුද? ආ ඉස්කෝලේ හාමිනේ නේද? <laughs> අර කඩුල්ල පැත්තේ මෙහාට පැනගත්තේ. ආ ඔව් ඔව් ඔව් ඉස්කෝලේ හාමිනේ තමයි. එයත් මේ දෙයියෝ බලන්ට ගිහිල්ලා එන ගමම් වෙන්න ඇති. ආ. හේයි ආරච්චිල මහත්තයා යන්නේ නැද්ද දෙයියෝ බලන්ට? මොනවද කිව්වේ? මේ දැන් මේ වලව්වට ආපු බණ්ඩිරාලයාත් ඕම් කඩාගෙන බිඳගෙන දීව්වා කන්දි විහාරේ පැත්තට. ඉස්කෝලේ හාමිනේ ගියේ නැද්ද පන්සල පැත්තට? ඈ? හා හා හා. එන්ට එන්ට එන්ට. මෙහෙන් ඈඳි ගන්නකෝ. ගියා ගියා. මම මේ ගිහින් එන ගම. ගම් හතරක පහක සේනග කන්දරාව කන්දට එක්රොක් වෙලා දේව රූපේ බලන්ට. උඩ මළුව, මැද මළුව, එතකොට පහත මළුව, කන්ද විහාරේ පැත්තේ ඇඟිල්ලක් ගහන්න ඉඩක් නැහැ. ආරච්චි මහත්තයෝ ඊයේ උදෑනක්ක තමයි දේව රූපේ පහළ වෙලා තියෙනවා කියන්නේ. ඈ ඉස්කෝලේ හාමිනේ. කොහේ තිබිලාද ඔය දේව රූපේ ලැබිලා තියෙන්නේ? අර අර ගරා වැටිච්ච චෛත්‍යයයි එතකොට පාළු නුගගහයි අතරේ පස්කන්ධට යට වෙලා මම දැක්ක කළු පාට ලෝකද දේව රූපයක්. බොහොම තේජවන්ත දෙවි කෙනෙක්. මහා විශාල දේව රූපයක් ද ඉස්කෝලේ ආමිනේ. එච්චර ලොකු නෑ. අඩි එකමාරක් විතර ඇති වුණා. ඒකට මොකද ඉතින් අපේ විහාරේ නායක හාමුදුරුවෝ කපුරාලට කියලා තියෙනවා මේ පස්සලින් මතුවෙනවත් එක්කම නානුමන මංගලයක් පවත්තන්ට කියලා. ඒක කරන මගේ හිතේ. ඒකනම් හොඳ වැඩක් තමා. මොකද බහිරව දෝෂ භංග වෙලා ගමට සිතක් සාන්තියක් ඇති වෙන්න එපාය. නැද්ද මං ගහන්නේ ඈ? ආරච්චි මහත්තයාගේ කතාව නම් බොහෝම හරි. දෙහාමුදුරනේ ඉතින් ලේසි වැඩක් මාත් ඔය සෙනගස්සෙන් ගිහින් වස්තු හාමි කපුරාරට කියලා තොරතුරු ඇහුවා. කපුරාල මට කිව්වා දේව රූපෙට වැඳලා දූතට ගන්න කියලා. මං ඉතින් ඒ කීව විදිහටම කළා. මේ අහන්ත ආරච්චි මහත්තයෝ අර තරම් පොඩි වුණත් ඒ රූපේ හරි බරයි. ඈ ඉස්කෝලේ ආමිනේ. මේ අඩියක් විතර උස දේව රූපයක් ඒ තරම් බර වුණේ කොහොමද? ඒක කොහොමටවත්ම විශ්වාස කරන්න නම් අමාරුයි ඉස්කෝලේ ආමිනේ. ඒක තමයි මම මේ කියන්නේ. ඒක තමයි. රූපය බින්දන් වුණාට හාස්කම් බලගත්ු ආරච්චි මහත්තයෝ මේ තව මට වෙච්ච දෙයක් අහගන්නකෝ. මොකද්ද ඉස්කෝලේ ආමිනේ? අර දේව රූපේ දෝතින් අරකන්ට කියපු වෙලාවේ ටික වෙලාවක් යනකොට මගේ අත් ටික පිච්චෙන්ට ගත්තා. මට ඉවසන්ට බැරුව මං ඉතින් ඉක්මනටම අත් දෙක අහකට ගත්තා. සහතිකයි. අනේ ඇත්තම ආරච්චිල මහත්තයෝ ඉස්කෝලේ හාමිනේ එහෙම කියනකොට මගේ ඇඟත් හිරි වැටෙනවා මේ මේ බලන්නකෝ ජීවිත මොකද ඉස්කෝලේ හාමිනේ මටත් නම් ලොකු බයක් ඇති වුණා අනේ ඇත්තමයි ඒක තමයි හෙට උදැහැණක් හරි වේල පහෙන් හැන්දකරේට හරි කන්ද විහාර පැත්තට ටිකක් ගිහින් එන්න. ආ ඒක හොඳයි ඉස්කෝලේ හාමිනේ. මේ ටිකක් වේල පහෙන් හැන්දකොරේ අපි කන්දේ විහාරි පැත්තේ ගෙහුම් එන්නම්. ඔය කවුරුත් මිනිස්සු පාරේ තුටේ ගැවෙසෙනවානේ. ඔන්නේ නෝ ඔන්නේ නෝ බණ්ඩිරාලයක් පැනගෙන මේ පැත්තට දුවගෙන එනවා. <laughs> මේ බණ්ඩියෝ මේ හරක් පටව් ටික බඩගින්නේ නේ බං. දැන්වත් ගෙහුම් අර ඇටවරා කරත් එවත් උන් දිගලි කරලා වරෙන්කෝ. මේ ඉදි කඩුල්ල ඇරලා ඔහෙම්ම දකගෙන ඵලයන් බණ්ඩියා. එතන හාමිට නම් ඉතින් ගෙදර වැඩක් ඇතිනේ. හැබැයි මං නම් අද ආවේ කාරණා දෙකකට. මුලින්ම දේව රූපේ බලන්ට යන්න. අනික් එක පන්සලට පිරිකර දාන එහෙමත් ඕන වෙයිනේ. නේද? එහෙනම් ඉස්කෝලේ හාමිනේ අපි එහෙම කරමු. මේ බණ්ඩියෝ ආවිදි මහත්තයා ආ මරක අර ගොරක ටිකයි ගම්මිරිසු යව්වට දාපන්කෝ මොකක් කිව්වේ අර ගොරක ටිකයි ගම්මිරිසු ටිකයි වේලෙන්ට අවුවට දාපන්කෝ මේ ඉස්කෝලේ හාමිනේ මටත් කරලා දෙන්න පුළුවන් දෙයක් කියනවා නම් කියන්න. මාත් කරලා දෙන්නම්කෝ. මේ මුවන් පැලස්සේ තියෙන පරණ සින්දු සීපද ටිකක් හොයාගන්ටයි මට ඕන වෙලා තියෙන්නේ. ඈ. ඒ මොකටද ඉස්කෝලේ හාමිනේ? මේකයි. මුළු පලාතෙම ඉස්කෝලවල තරකයක් තියෙනවා. ඉස්පෙක්ටර් මහත්තයා තමයි දන්නලා තියෙන්නේ. ඉතින් මුවන් පැලස්සෙන් සින්දු සීපද වලට දිනලා තියෙන්නේ මේ අපේ ගමේ ළමයි. ලොකු මහත්තයා කිව්වේ. ඇයි ඉතින් පුංචි සංදී ඉඳලා දස්සකන් තියෙන දරුවෝ ඉන්නවනේ මේ ඉස්කෝලේ. මං ඉගෙන ගන්න කාලෙත් පරණ සින්දු සීපත කියන්ට මං හරි දස්සයි. ඔව්. දැගි භෝග සහතික එහෙමත් බොහොම ලැබිලා තියෙනවා මටත්. දවසක් තා අවුරුදු උත්සවයකදී අර ටිකිරිමැණික කියපු සින්දු එහෙම මමත් අහගෙන හිටියා. ඒක මේ පැලැස්සෙම සින්දු සීපදයක්ලු. ඒ වාට අපේ අප්පච්චිලා කියන්නේ සින්දු සීපද කියලාමයි. ඕනේ. හැබැයි ඉතින් ඉස්කෝලේ හාමිනේ මේවා සින්දුත් නෙවෙයි. සීපදක් නෙවෙයි. ටිකක් රබම් පදවලට හොරුයි. ඕන්න අහගන්ටකෝ. ඩිංගිත්තා කින්තාරච්චල මහත්තයෝ මම ඒක මේ පොතේ ලියා ගන්න. ඉන්ට කොහොම ටික? හ්ම් හා ලියා ගන්නට ලියා ගන්නට ඉස්කෝලේ ආවා මිනිහ. හා. <coughs> ඉහළ ගෙදර රම්බණ්ඩෙට කියන නෝක් කාඩුවයි පහළ ගෙදර රම්මණිකෙට කියන නෝක් කාඩුවයි <coughs> මෙදා පාර අවුරුද්දට අපේ දිහා ආවෙත් නෑ අපෙන් කියලා අවුරුද්දට වතුර පොදක් බීවෙත් නෑ හරිම ලස්සනයි පද හතරක්ම තියෙන නිසා ඒක නිකන් සීපද සින්දුවක් වගේ නිදහසේ කියන නිසා සින්දු එහෙම කියන්නත් පුළුවන් නේද? ඒ හින්දා ඉතින් මේවට මේ මුවන් පැලස්සේ සින්දු සීපද කීවට කමකුත් නැහැ. මේ එතකොට ඒක ඉවරයිද? නෑ නෑ තව පද හතරක් තියෙනවා. සිදාදියේ මුණ ගැහිලත් මුණ බැලුවේ නෑ හිතේ අමාරුව දැනුණා තාම ඇරුණේ නෑ. ඉතින් ඔන්න මෙහෙම කියලා අවසන් කරන්නේ අර මුලටම කියාපු පද හතර ආයෙත් ගායනා කරලා. ඉහළ ගෙදර රම්බන් දෙත කියන නෝන් කාඩුවයි පහල ගෙදර රම්මැණිකෙට කියන නෝක් කාඩුවයි මේකනම් ආරච්චිලා මහත්තයා ඇත්තටම ඉස්කෝලේ ළමයින්ටම ගැළපෙන සින්දු සීපදයක් ආ දන්නවද මොකද කියලා නෑ රචල මහත්තයෝ නෝ කාඩුව කියන්නේ මොකටද හ්ම් ඔව් ඒ වචනේ අදහස මොකක්ද කියන කාරණය මේ සින්දු සීපදයෙන් පැහැදිලි වෙනවනේ. ඒ කියන්නේ මේකයි ඔය දෝෂාරෝපණය කිරීමකුත් නෙවෙයි. තද බල විදිහට බැනවැදීමකුත් නෙවෙයි. ඒ දෙකටම අතරේ කෙනෙකුට හිතේ අමාරුවක් ඇතිවෙන්න පුළුවන්. ආ සියුම් අතපසුවීමක් වගේ දෙයකට තමයි ඔය නෝකාඩුව කියන්නේ. ළමයි මේ වගේ නෝකාඩු වලට හේතු වෙන අතපසුවීමනම් කරන්නේ නැහැ. හේින්ද මේකනම් අපි හැමෝටම වැදගත්. හරි හරි ඒ නිසා ඉස්කෝලේ හාමිනේට මේ සින්දු සීපදය ප්‍රෝජනවත් වෙනවා. හරියට හරි. එතන ඉස්පෙටර් මහත්තයා අපේ ඉස්කෝලේට ඇවිල්ලා ගුරුවරු ටික රැස් කරලා අපිට කිව්වා අධ්‍යාපනය අතින් වැදගත්. එතකොට තමුන්ගේ පලාතේ තියෙන පරණ සින්දු සීපද එහෙම එකතු කරන්න කියලා. ඉතින් මේ සින්දු සීපදේ නම් ඉස්පෙක්ටර් මහත්තයාට කියාපු જાතිය එකක්. ආ එහෙනම් ඉතින් මටත් හරියට සන්තෝසයි. මේ ආරච්චිල මහත්තයෝ මේ වගේ වෙන මතක තියෙන ඒවා එහෙම තියෙනවද තව? අපේ අත්තා හිටපු සංදියේ කියා දීපුවා කොටහක් මට මතකයි. ඊට පස්සේ අත්තම්මා හිටපු සංදියේ ඔය කියා දීපුවත් මතකයි. හැබැයි ඉතින් ගොඩක්ම මතක අපච්චි කියා දීපුවා තමයි. සමහරක් ඒවා නම් දැන් අමතකත් වෙලා දැන් බලන්ටකෝ ආත්තා ආත්තම්මා අප්පච්චි තුන්දෙනෙක්ම කියා දීපු සින්දු සීපද ආරච්චි මහත්තයා දන්නවා. කොයිතරම් හොඳද? හැබැයි ඉතින් මේ සේරම ටික මට දුන්නොත් තරගේ තෑග්ග නම් අපිට ලැබේ. මං ඒ තෑග්ග ආරච්චිල මහත්තයාට තෑගි කරනවා තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා. තෑග්ග ඉස්කෝලේ හාමිනේම තියාගන්ට ආය මට මොකටද ඕක? මං සින්දු සීපද ටික දෙන්නම් ඔය සේරුම මේ නිවාඩු දවස්වල එන්ටකෝ ආරච්චිල මහත්තයාට පාඩම් තියෙන මේ කයි සින්දු එහෙම ලියා ගන්න නම් දවස් ගාණක්ම එන්ට වෙයි. <laughs> මේ අපි මේ බෙලිමල් වතුර ටිකක් බීලා ඉමුද? ආ බොමු බොමු ඒක හොඳයි බොමු බොමු. මේ ඕ වෙලාවටම එනවා ඉහළ ගෙදර මාමා තා එන්ට එන්ට වාඩි වෙන්නකෝ අපි බෙලිමල් වතුර ටිකක් බොමු හ්ම් ඔව් ඔව් ඔව් <laughs> කලබල වෙන්න එපා ඔය කරන වැඩේ කරන්ටකෝ මේ මොකද මේ ඉස්කෝලේ හාමිනේ ඉංග්‍රීසි වතු ගන්නවද ඈ ඇත්තම කියනවා නම් මහත්තයෝ මං තාමත් ඉගෙන ගන්නවා. <laughs> ගුරුවරයෙක් මොනවද ඉතින් තවත් ඉගෙන ගන්නේ ඈ? නෑ නෑ නෑ. ඒ කතාව වැරදි. ඕනම කෙනෙක් ළඟ ඉගෙන ගන්න තරම් ඕනම හොඳ දෙයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කවි, සින්දු, කතන්දර එහෙමත් තියෙන්න පුළුවන්නේ. ඕහෙ ඵලයන්. කවි මදි වට කතන්දරත්. <laughs> කතන්දර එපා. අපට එක සීපදයක් කියලා දෙන්නකෝ මම එක ලියාගන්න. හ්ම් හ්ම් හ්ම්. ඕන් එහෙනම් අහගන්නකෝ ඈ. කියන්ට කියන්ට කියන්ට. <laughs> සාර සදීසි රූපායන දුම්බර කන්දෙන් සාර සදිසි සීතල උන්නස්ගිරි කන්දෙන් සාර සදිසි දක්වාරිය රංගල කන්දෙන් සාර සදිසි සිරිය බලන් මුවන් පැලැස්සෙන් හොඳයි වන වදුලේ මල්ලියවැල් මුවන් පැලැස්සයි සුදු මීදුම් සේල පතලේ මුවන් පැලැස්සයි කලේ කොලේ සීපා වගේ මුවන් පැලැස්සයි හතර වරන් දෙවියෝ රකින්න මුවන් පැලැස්සයි ආදී ඇත්තටම හරිම හොඳ සින්දු සීපද බලපුවාම අපේ උඩහා ගෙදර මහත්තයාත් හොඳ සීපදකාරයෙක්නේ ඇත්තටම ඇත්තටම හොඳ සීපදකාරයෙක් <laughs> මම දීපදකාරයෙක්ද කියලා මමවත් දැනගෙන හිටියේ නෑ රණා. ඇත්තට අදින් පස්සේ එහෙනම් මමත් මේ මුවන් පැලසේ හොඳ සීපදකාරයෙක්. <laughs> උඩහා ගෙදර ඇත්තෝ අර සින්දු සීපද දෙක ආපහු කිව්වනම් මොකද? ඔව් මොකද මේ ඉස්කෝලේ හාමිනේ වාගේ ඉතින් ලියාගන්න පුළුවන් එකක් ඈ. අපිට ඉතින් පුළුවන් අහගෙන ඉන්න තමයි. ආ ඒක හැබෑවේ ඒක හැබෑව. අනේ හැබෑට මේ මේ කීවනම් බලන්න මම මේ අර කවි දෙක ආපහු අහගෙන අහගෙන ඉන්න හරි ආසයි හා හා ඔව් ඔව් ඔව් සාර සදිසී රූපායන දුම්බර කන්දින් සාර සදිසී සීතල හුන්නස්ගිරි කන්දෙන් සාර සදිසී දක්වාරිය රංගල කන්දෙන් සාර සදිසී සිරිය බලන් මුවන් පැලැස්සෙන් ඒ කියන්නේ මුවන් පැලැස්ස සිරියාව එදා කාලේ මේ කී සින්දු වලින් වර්ණනා කරපු ආකාරය වන වදුලේ මල්ලියවැල් මුවන් පැලැස්සයි සුදු මීදුම් සේල පතලේ මුවන් පැලැස්සයි කලේ කොලේ තීපා වගේ මුවන් පැලැස්සයි හතර වරන් දෙවියෝ රකින මුවන් පැලැස්සයි මේ මේ මේ අහපල්ලකෝ මේ අහපල්ලකෝ මේ උඹලට කියන්ට මේ අපේ පන්සල තියෙනව නේද ඔව් හරි පැරණි පන්සලක් නියෝක ඔව් ඕකේ නම මොකද්ද දන්නවද දියුරුම්බෝධිය ආ අහලා තියෙනවන්නේ අහලා තියෙනවා ඔව් මේ රජ කාලේ වැරදි කරපු අය ඉන්නවනේ උන්ව මෙතෙන්ට ගෙනල්ලා ඔය අපේ අත්තා ආ ඒ අයට කියනවලු ඒ වරද කළේ නෑ කියලා බෝධියට අත තියලා දිවුරන්ට කියලා. ඕ ඉතින් ওই වැඩියෙන්ම ගමේ ওই පොඩි පොඩි හොරකම් එහෙම ගැන. හැබැයි එහෙම කීවහම උන්ගේ ඇඟ රත් වෙලා වෙවුලනවලු. ඒ තරම් බයයි බෝධියට. බෝධින්නාන්සේට ඕ. ඉතින් ඒ කාලේ මිනිසුන්නේ හරි බයයි ওই වැරදි කරන්ට. ආ. බොරුවට දිවුරුවොත් නොවැරදීම දඬුවම් ලැබෙනවලු. ආයෙත් ආනවා. හැබැයි ඉතින් වරද පිළිගත්තොත් ඒ කාලේ විදිහට ඉතින් ආරච්චිල ඔය පොඩි දඬුවමක් දෙනවලු ඔය මේ පොඩි වරදවල් වලට. ඔව් ඔව් ඔව්. ඒ කියන්නේ මේ මේ කුඹුරක් දෙකක් හාන්ට ඔව් නැත්නම් පාර සුද්ධ කරන්න අන්න ඒ වගේ අන්න ඒ වගේ දේවල් ඔව් හැබැයි ඉතින් ලොකු වරදක් නම් ඕන් ඉතින් නඩුකාරේ ජන්ත උන්නාන්සේ ළඟට ගෙනියනවලු එහෙම ඉතින් එහෙම ගෙනිච්චාම ඕන් සාකිකාරයෝ ඉන්නවනම් ඒ අය අජෙන්නලා දවස් ගාණක් නඩු අහනවලු වැරදි කාර්යා බව ඔප්පු වුණොත් ඉතින් හිරේ විලංගුවේ තමයි ඔව් ඔව් අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිල විජේරත්න වරකාගොඩ රණා සෝමසිරි චන්ද්‍රසේන ඉස්කෝලේ හාමිනී සේනානි වික්‍රමසිංහ උඩහගෙදර මාමා රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලසූරි මුදලිනායක සෝමරත්නයන් ලියන මුවන් පැලස්ස නිෂ්පාදනය නන්දා ජයමාන